කුසලා ධම්මා අකුසලා ධම්මා අව්‍යාකතා ධම්මා තීති සතු සතු සතු සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා ධම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. පින්නතුනි අද ධර්ම දේශනාව තුළින් පින්නතුල්ලාට අපි කියලා දෙන්නේ මේ සෑම මොහොතකම කුසල් චිත්ත වර්ධනය කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රම වේදය. පින්නතුල්ලාට කුසල් චිත් ඇති කරගන්නට මේ දේශනාවෙන් ලොකු අත්දලක් සපයනවා. එහෙමනම් අපි මේ දේශනාව හොඳට ශ්‍රවණය කරන්නට ඕන. මේ දේශනාව පින්නතුනේ හොඳට හිතට ගත්තොත් ඇත්තටම අපට කුසල් මවන්න පුළුවන්. කුසලයේ කියලා කියන්නේ සාමාන්‍ය මේ කරන ක්‍රියාකාරකම් නෙවෙයි. උදාහරණයක් හැටියට දැන් මේ පින්නතුල්ලා මේ සිල් ඇඳුම් ඇඳගෙන නැත්නම් මේ සුදු ඇඳුම් ඇඳගෙන මගේ දිහා බලාගෙන බනහනවා. මට 100%ක්ම කියන්න පුළුවන් කමක් නැහැ. මේ හැමෝම කුසල් සිතින් බණ අහන්නේ කියලා. මේ වෙලාවේ හිත වෙන තැනක තියාගෙන බණ අහන්නත් පුළුවන්. හැබැයි කෙනෙකුට බැලු බැල්මට පේන්නේ මේ ඇත්ත හැමෝම කුසල් සිතින් බණ අහනවා කියලා. නමුත් කුසල් සිතින් බණ අහනවා කියලා දැක්මෙන් අපට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද කය මෙතන කියලා හිත වෙන තැනක තියාගෙන අපිට බනහන්න බැරිද? පුළුවන්. එහෙමනම් කුසලය කියලා කියන්නේ ඇත්තටම ක්‍රියාව නෙවෙයි ක්‍රියාව හා සම්බන්ධ වන චේතනාව තමයි කුසලය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මිනිසයන් සැප විඳිනවා. ඒ වගේ මිනිස්සු දුක් විඳිනවා. ඒ වගේ මධ්‍යස්ත වේදනාත් විඳිනවා. එහෙමනම් අපි මුලින්ම තේරුම් ගන්නට ඕන මොකද්ද මේ මිනිසුන් විඳින සැප දුක කියලා. මොකද්ද අපි සැප විඳිනවා කියලා කියන්නේ? පින්න තුනේ සැප විඳිනවා කියලා කියන්නේ අපේ මේ ඉන්ද්‍රියන් තියෙනවනේ ඇස කන නාසය දිව ඊළඟට මේ කය මේ ඉන්ද්‍රිය පහ මේවට ගෝචර වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ පහ. ඒකට කියන පංචකාමය කියලා. එහෙමනම් මනුෂ්‍යයන් සැප විඳිනවා කියන එක අපි මුලින්ම තේරුම් ගන්නට ඕන මේ කුසල චිත්තයට යන්නට කලින් පින්නතුනි සැප විඳිනවා කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන්ට තමන් කැමති දේවල් ටික ලැබෙනවා නම් අන්න සැප. දැන් බලන්න ඇහැට තමන් කැමති රූප ලැබෙනවා නම් ඒක තමයි සැපේ. කනට තමන් කැමති ශබ්ද ටික ලැබෙනවා නම් තමන් වර්ණනා කරනවා නම් ඒක තමයි සැපේ. ඊළඟට නාසයට තමන් කැමතිම ආග්‍රහණය ලැබෙනවා නම් සුවඳ ලැබෙනවා නම් ඔන්න සැපය. දිවට තමන් කැමතිම රස ලැබෙනවා නම් ඔන්න සැපය. දිව කයට තමන් කැමති පහස ලැබෙනවා නම් ඔන්න සැපය. ඒකට අපි ලොකුවට දැඟලුවාට සැප කියලා කියන්නේ ওই ටිකට. මේ ඇස කනනාසයේ දිව ශරීරය කියන මෙන්න මේවට තමන් කැමති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික ලැබෙනවා නම් ඕක තමයි සැපේ. දැන් කෙනෙක් සැප විඳිනවා කියලා කියන ඕකට. දුක් විඳිනවා කියලා කියන්නේ මොකක්ද? දුක් විඳිනවා කියලා කියන්නේ ඔය ඉන්ද්‍රයන්ටම තමන් අකමැති රූප නිතර ලැබෙනවා නම් ඔන්න දුක් විඳිනවා. තමන්ගේ කනට අකමැති ශබ්ද අහන්න ලැබෙනවා නම් ඔන්න දුක. නාසයට අකමැති ආග්‍රහණ විඳින්න ලැබෙනවා නම් ඔන්න දුක. ඊළඟට දිවට අකමැති රස ලැබෙනවා නම් ඔන්න දුක. කයට අකමැති පහස ලැබෙනවා නම් ඔන්න දුක. එහෙමනම් ඔය අපි නිරන්තරයෙන්ම ඇහෙනවා අහවල් කෙනා නම් සැප විඳිනවා මම තේරෙන කාලේ ඉඳලා දුක් විඳිනවා මිනිස්සු කියන කතා. ඉතින් එහෙමනම් දැන් තේරෙනවා මේ සැප විඳිනවා දුක් විඳිනවා කියලා කියන 아무තු දෙයක් නෙවෙයි. මේ ඉන්ද්‍රයන්ට කැමැති ටික ලැබෙනවා නම් සැපයි අකමැති ටික ලැබෙනවා නම් දුකයි. එහෙම නැතුව කෙනෙකුට හොඳට සල්ලි තියෙනවා නම් යාන වාහන තියෙනවා නම් ලොකු ගෙවල් දොරවල් තියෙනවා නම් දැසි දැස්සෝ ඉන්නවා නම් එයා සැප විඳිනවා කියලා කියන්න බෑ. ඒ වගේ විශාල મંદિરවල ඉඳගෙන කොච්චර දුක් විඳින මිනිස්සු ඉන්නවද? නේද? මොකද ඒ મંદિરය තුල ඉන්නකොටත් තමන් අකමැති රූප ලැබෙනවා නම් තමන් අකමැති ශබ්ද ලැබෙනවා නම් තමන් අකමැති ආග්‍රහණ ලැබෙනවා නම් තමන් අකමැති රස ලැබෙනවා නම් තමන් අකමැති පහත ලැබෙනවා නම් ලොකු મંદિરයක හිටියා කියලා හරියන්නේ නැහැ එයා විඳින්නේ මොනවද? දුක. සමහර විට පුංචි පැල්පතක ඉඳගෙන තමන් කැමති ඔය කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ලැබෙනවා නම් එයා පැල්පතක හිටියත් එයා සැප විඳිනවා. හැබැයි ඉතින් අපි මේ සැපයි දුකයි කියලා දෙකක් වෙන් කරගත්තට සම්මුති වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛේ ලෝකේ පතිත්තිතෝ මේ ලෝකේම පිහිටලා තියෙන මොකේද? දුකේ. හැබැයි තින් සම්මුති වශයෙන් සැපයි දුකයි කියලා දෙයක් තියෙනවා. අපි හැමෝම සැපයට කැමතියි. දුකට අකමැතියි. හැබැයි තින් කැමති වෙන දේ වගේම තමයි අකමැති වෙන දේ අපට ලැබෙනවා. ඒක තමයි ලෝක ධර්මයන්ගේ ස්වභාවය. එහෙමනම් පින්නතුනේ අපි මේ සැප විඳින්නේ දුක් විඳින්නේ මධ්‍යස්ථ වේදනාව විඳින්නේ ඉබේ නෙවෙයි. තථාගත ධර්මයේ තුල ඉබේ සිද්ධ වෙන කිසිම දෙයක් නැහැ. ඒකයි මේ ධර්මයට පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. දැන් මේ පින්නතුල්ලා ඔය ඇහෙන් ලස්සන රූප දකින්න හේතුවක් නිසා. හේතුව තමයි සංසාරේ තමන් කැමති රූප දකින්න කුසල් කරලා තිබුණා. මේත් ඔය ඇස් වලින් අකමැති දේවල් දකින්නේ හේතුවක් නිසා. සංසාරේ අකමැති රූප දකින්න ඒ අවශ්‍ය කරන ඒ අකුසල ධර්ම පිටස් කරලා තිබුණා. එතකොට බලන්න මේ හැම දෙයක්ම සිද්ධ වෙන්න පිළිතුරු හේතුවක් නිසා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මනුස්සයන් විඳිනවා සැප සමහර සැප විඳිනවා ඇතැම් සැප තියෙනවා මේ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා දැන් සැප දුක කියන එක දැන් කාගේ තුලේ තියෙනවනේ නේද මොකද්ද සැප මොකද්ද දුක කියලා තියෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඇතැම් සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම මොනවද වැඩෙන්නේ? අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සමහර සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිනවා. දැන් මේක දෙපැත්තට මතකයි. සමහර සැප තියෙනවා ඒවා විඳිනකොට වැඩෙන්නේ අකුසල්. පිරිහිලා යන්නේ කුසල්. සමහර සැප තියෙනවා ඒවා විඳිනකොට වැඩෙන්නේ කුසල් පිරිහිලා යන්නේ අකුසල්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारणවා මේ ලෝකේ මිනිස්සු විඳිනවා දුක්. සමහර දුක් තියෙනවා මේ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. ඊළඟට සමහර දුක් තියෙනවා ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඊළඟට ඉතින් අපි මධ්‍යස්ථ වේදනාත් විඳිනවනේ නේද? සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒ මධ්‍යස්ථ වේදනා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. එහෙමනම් පින්නතුනි මේ දේශනාව අපි හැම දිනාටම 100ට 100ක්ම වටිනවා. 100ට 100ක්ම වටිනවා කියලා කියන්නේ අපේ මේ ජීවිතේ ගත වෙන සෑම තත්පරයකම එක්කෝ අපි කැප විඳිනවා එක්කෝ අපි දුක් විඳිනවා. එහෙම නැත්නම් මධ්‍යස්ථ වේදනා විඳිනවා. හැබැයි ධර්මයේ දන්නේ නැත්නම් අසුතවත් පුතග්ජනයාට ධර්මයේ නොලැබිච්ච කෙනාට මොනවා දැක්කත් අකුසල් තමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි මේක තේරුම් ගන්න එක හරි වටිනවා. දැන් බලමු පළවෙනි කාරණේ මනුෂ්‍යයන් විඳිනවා ඇතැම් සැප. මේ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. මොනවද මේ සැප? අකුසල් වැඩෙන කුසල් පිරිහිලා යන සැප මොනවද? ඒ සැප තමයි දැන් බලන්න අපි සැප බලාපොරොත්තුෙන් සතු මරනවා. දැන් මිනිස්සු සැප බලාපොරොත්තුෙන් සතු මරන්නේ නැද්ද? මරනවා දැන් අපේ රටේ වුණත් ওই දඩේ මෙහෙම යහන්න මිනිස්සු. සැප බලාපොරොත්තුෙන්. ඔය බටහිර රටවල් වල එහෙම. ඉතින් සමහර රටවල් වල මිනිස්සු සතියන්තේ වැඩේ අම්මයි තාත්තයි දුවයි පුතයි ඔක්කොම යනවා. අර බිලි කොක්කක් අරගෙන ගිහලා මාළු වලනවා. මාළුවා ගොඩට ආවට පස්සේ මාළුවා දඟලනකොට මේගොල්ලෝ අප්පුඩි ගහ hina වෙනවා. එතකොට බලන්න සැප බලාපොරොත්තු වෙන සත්තු මරනවා. එතකොට මොනවද වෙඩෙන්නේ? අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. ඊළඟට සැප බලාපොරොත්තුෙන් හොරකම් කරනවා. දැන් හොරකම් කරන අයගේ මූලික ඉලක්කයනේ සැප විඳීම. අන්සතු දේවල් හොරකම් කරන් සැප විඳින්න බලාගෙන. ඒක හරියට තුවාලයක් අහනවා වගේ තමයි. ඒ වෙලාවට ආස්වාදයක් ඇති. හැබැයි පින්නතුනි ඉතින් බලන්න සැප ඉලක්ක කරගෙන හොරකම් කරනවා වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා ඊළඟට ඊළඟට බලන්න කාමයේ වර්ධව හැතිරෙනවා සැප බලාපොරොත්තු වැඩෙන්නේ මොනවද අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා ඊළඟට සැප බලාපොරොත්තුෙන් බොරු කියනවා දැන් බලන්න මිනිස්සු සැප බලාපොරොත්තුෙන් කොච්චර බොරු කියනවද ඊළඟට කේලම් කියනවා. එයාට මෙයාට ඉතින් කේලම් කියලා සබ් බලාපොරොත්තු වෙනවා. හිස් වචන කියලා සබ් බලාපොරොත්තු වෙනවා. පරුස වචන කියලා සබ් බලාපොරොත්තු වෙනවා. හැබැයි වැඩෙන්න මොනවද? අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. ඊළඟට සැප බලාපොරොත්තු මිනිසු මත් වතුර බොනවා. වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. ඉතින් එහෙමනම් ඒ සැප අපි අයින් කරන්න ඕන. මේකට මේ දේශනාව ජීවිතයට ගලප ගන්න නම් යෝනිසෝ මනසිකාරය හොඳට තියෙන්න ඕන. එතකොට බලන්න පින්නතුනේ සමහර සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. දැන් පළවෙනි කාරණේ ටිකක් පැහැදිලියි. දෙවැන්නේ මොකද්ද? සමහර සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. අන්න ඒ සැප වින්දට කමන්නේ එතකොට ඒ සැප මොනවද? ඒ සැප තමයි පින්නතුනේ දැන් බලන්න හොඳට සද්ධාව තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් දැන් මේ බණ අහලා මෙයත් සැපයක් විඳින්නේ නැද්ද? විඳිනවා. ඒ සද්ධාව තියෙනවානේ. ප්‍රඥාව තියෙනවා. දැන් කවුරුත් බලපෑමක් කරේ නැහනේ. මේ බණ කියන්න ඕනේ ගිහිල්ලා කියලා නේද? සද්ධාව ප්‍රඥාව තියෙනකොට මේවා කරන්න ලේසි. බලන්න පින්කම් මහා ආශ්චර්යමත් පින්කම් කරන්න පුළුවන් සද්ධාව තියෙනවා සමහර පින්කම් කරලා තමන් පස්සේ හිතනකොට මම මේක කරාද කියලා හිතෙනවා. ඒ තරමට සද්ධාව තියෙනවා නම් ඕනතරම් කුසල් කරන්න පුළුවන්. ඒ මොකද ඒකේ පුදුම වින්දනයක් සැපයක් තියෙනවා. එතකොට බලන්න එහෙම සැප වින්දට කමන්නේ නැහැ කිව්වා. දැන් බලන්න සමහර අම්මලා දන් දීලා කොච්චර සතුට වෙනවද? ඒ සැපේ සාමාන්‍යයෙන් අර නිකන් විඳින සැපයක් වගේ නෙවෙයි. ඒ සැපය ජීවිතේම හැම වෙලේම පවතිනවා. අනේ මම මෙහෙම දන් දුන්නානේ. ඉතින් බලන්න එහෙම සැප වින්දට කමන්නේ නැහැ කියනවා. මොකද ඒකෙන් වෙන්නේ මොකද්ද? කුසල් වැඩෙනවා. අකුසල් පිරිහිලා යනවා. ඊළඟට බලන්න පින්නතුනි සිල් රැකලා මිනිස්සු කොච්චර සතුට වෙනවද? අනේ මම මේ දරුපවුල මෙහෙම කරගෙන ආවට ඒ වගේ මගේ දරුවා අද උසස් උසස් තැන්වල හිටියට මම මේ දරුව වෙනුවෙන් සමහර මිනිස්සු අපිට ඇවිල්ලා කියන සතුටේ ස්වාමීන් වහන්සේ කිසිම අකුසලයක් මං කළා නැහැ. මේ ළමයි පෝෂණය කරන්න මං ප්‍රාණඝාත කළා නැහැ, හොරකම් කළා නැහැ. මගේ කාර්යාලේ මම මේ පුංචි පෑනක්වත් මම ගෙනල්ලා නැහැ මේ ළමයි වෙනුවෙන්. එහෙම කියන මිනිස්සු ඉන්නවා. හරි සතුටෙන් කියන්නේ. ඊළඟට මම මේ මේ කිසිම වරදක් කළා නැහැ. ඉතින් බලන්න සිල් රැකලා සතුට වෙනවා. එතකොට මොනවද වෙන්නේ? කුසල් වැඩෙනවා. අකුසල් පිරිහිලා යනවා. ඊළඟට බලන්න සමාධියක්. සමාධියක් තුලින් කෙනෙක් හොඳට භාවනා කරනවා. නීවරණ යටපත් වුණාම පින්නතුනි පුදුම සැනසෙල්ලක් තියෙන්නේ. ඔය කෙලෙස් එක්ක ඉන්න අයට කාමයේ උතුන්න කරගත්ත අයට නම් ඉතින් පංචකාමේ ලොකු දෙයක්. හැබැයි මේ කාමෙන් අයින් වෙච්ච අයට පින්නතුනි ඒ ධ්‍යාන සැපයෙන් ලැබෙන සැනසීම අසීමිත මහා සැපයක්. නීවරණ තුලින් කෙලෙස් තුලින් ඒ සැපේ ලබන්න බෑ. ඒක හරියට අර පිපාසයට ලුණු වතුර බොන වගේ වැඩක්. දැන් බලන්න මේවා කිසිම දවසක තෘප්තිමත් කරන්න බෑනේ. දැන් බලන්න ඇහැට කොච්චර රූප ලැබුණත් ඇහැ තෘප්තිමත් වෙනවද? නෑ. දැන් ඇහැ කියනවාද අවුරුදු 70ක් විතර ගියාම අනේ අවුරුදු 70ක්ම රූප බැලුවා දැන් ඉතින් ඇති කියලා කියනවාද? නෑනේ. ඒක ඉතින් ඇති වෙන්නේ නෑ. ඒක තමයි පංචකාමේ හැටි. ඊළඟට බලන කණෙන් කොච්චර ශබ්ද ඇහුවත් ප්‍රේමනාප ශබ්ද කොච්චර වයසට ගියත් අහන්න කැමතියි. දැන් දිව බලන්න දිව ගත්තාම අනේ මං අවුරුදු 75ක්ම රස වින්දා. දැන් මට ওই රසයක් ඕන නෑ. මගේ මේ ශාරීරිය පවත්ව ගන්න කියලා ප්‍රත්‍යක්ෂාඥෝණයෙන් කවුරුත් ආහාර ගන්නවද? නෑනේ. කොත් වයසට ගියාම තමයි කියන්නේ මම පොඩ්ඩයි කන්නේ ඒ කන ටික හොඳට රහට කන්න ඕනේ කියලා කියන්නේ නැද්ද මිනිස්සු? කියනවා අර බලන්න. අවුරුදු 80ක් 90ක් කාලත් ඒක මේ පුද්දලක වරද්දක් නෙවෙයි ඒක තමයි පංචකාමයේ හැටි. ඒවා කවදාවත් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ නිසා තෘප්තිමත් වෙන්නේ නැත්නම් මෙතන එන්න සැපයක් නැහැ. හැබැයි ඊට වඩා හාත්පසින්ම වෙනස් සැපයක් තමයි නීවරණ යටපත් කරලා ලබන උතුම් සැනසීම. දැන් බලන්න කෙනෙක් හොඳට සීලයක පිළිටලා මේ නිවර්ණ ධර්ම යටපත් කරලා හිතේ ඒකාග්‍ර ඒකාග්‍රතාවය තුලින් සමාධිය තුලින් යම් සැපයක් ලබනවා නම් ඒ සැපේ පින්නතුනේ පුදුම සැපයක්. ඉතින් ඒක නෙවෙයි භාවනාවට හිම හුරු වුණාම හැමදාම පැයක් විතර භාවනා කරන්න පුරුදු වුණාම ඒක අතහරින්න බෑ. මොකද ඒ සැපේ පුදුමාකාර වටිනා සැපයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාारण එහෙම සැප වින්දට කමන්නේ මොකද ඒකෙන් කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. එතකොට දැන් මේ කාරණා දෙක පැහැදිලි. එතකොට මේ පින්නතුල තේරුම් ගන්නට ඕන අපි සැප විඳිනකොට අපිට ලැබෙන ලැබෙන හැම සැපයක්ම ඔහේ අපි ගන්නෙ නෑ. අපි ඒක නුවණින් කල්පනා කරලා බලන්න ඕනේ. අනේ මේ සැපේ විඳීම තුළින් කුසල්ද වැඩෙන්නේ අකුසල්ද වැඩෙන්නේ. මේ තථාගත ධර්මය අන්තවාදී ධර්මයක් නෙවෙයි නේද? මොකද මේ පින්නතුලට කසාද බඳින්න එපා කියලා ධර්මයේ තියෙනවද කොහෙවත්? නෑ. ගෙවල් හදන්න එපා කියලා නෑ. යාන වාහන ගන්න එපා කියලා නෑ. මේ අවබෝධයේ නැතිකම නිසා තමයි අපි මේ විහිං අපාගත වෙන්නේ. එහෙමනම් දැන් පළවෙනි කාරණය හොඳට හිතට ගන්න සැප තියෙනවා සමහර සැප විඳින්න ගියාම වැඩෙන්නේ අකුසල් පිරිහිලා යන්නේ කුසල් සමහර සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා එහෙමනම් මේක තේරුම් ගන්න පින්නතුනි යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍යයි. යෝනිසෝ මනසිකාරය කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරනවා මගේ ਸਰවඥතා ඥාණයෙන් මම දකින වටිනාම දේ තමයි යෝනිසෝ මනසකාරය. එහෙනම් මොකද්ද මේ යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ? යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ දැන් මේ අත්තන් ඇහුවොත් කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. හැබැයි ඒක අපේ ඔළුව වලට හරියටම ගිහිල්ලා නැහැ. ඒක දැන් මෙන්න මේ විදිහට තේරුම් ගමු. අපි මේ ద్వාරත්‍රයෙන් වැඩ කරනවානේ. කයින් වැඩ කරනවා. ඊළඟට කටින් කතා කරනවා, සිතින් හිතනවා. ඒකනේ ద్వාරත්‍රය කියන්නේ. එතකොට අපි හිතමු දැන් අපේ මේ කටින් අපි කතා කරනවා. වචන කතා කරනවා. ඒ වචන කතා කරනකොට දැන් අපි වචනයක් පිටකරන්න කලින් අපි මේ වචනය පිළිබඳව පොඩ්ඩක් නුවණින් කල්පනා කරනවා. මේක පින්නතොලි පුරුදු වුණාට පස්සේ ශනිකෝම කරන්න පුළුවන්. ටිකක් පුරුදු වෙනකන් ටිකක් අපහසුයි. අපි වචනයක් එළියට දාන්න කලින් හිතනවා මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද? අසත්‍ය නම් කියන්නේ නැහැ. සත්‍ය නම් නෑ. හැම සත්‍යයක්ම කියන්න ඕනත් නෑ නේද? ඒ ශක්තිය ඇතුළෙත් අපි බලනවා මේ ඇත්ත කීම තුළින් යහපතක් වෙනවද අයහපතක් වෙනවද? නැත්නම් මේක කීමෙන් කුසලයක් වැඩෙනවද? අකුසලයක් වැඩෙනවද? ඉතින් මේ විදිහට පින්නතුනි කල්පනා කරලා මෙනෙහි කරලා අනර්ථය බැහැර කරමින් අර්ථය ළඟා කරගනිමින් අර්ථාන්විතව කටයුතු කිරීමයි කොටින්ම කිව්වොත් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට බලන්න ඔය විදිහටම කායෙන් වැඩ කරනකොටත් එහෙමයි. දෙපැත්ත හිතනවා. කටින් වචන පිට කරනකොට දෙපැත්ත හිතනවා. සිතින් හිතනකොට දෙපැත්ත හිතනවා. දැන් අපි හිතමු අකුසල විතරකයක් හිත හිතා ඉන්නකොට අනේ මම මේ මොනවද හිතන්නේ? මේක අකුසලයක් නේ කියලා ඉක්මනින් අපි එකකින් අයින් වෙනවා. එහෙමනම් මෙන්න මේ විදිහට මෙනෙහි කරලා කටයුතු කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. හොඳයි දැන් පින්න තුළ චුට්ටක් කල්පනා කරලා බලන්න දැන් අපි වචනේම ගමු. ඔය විදිහට වචනයක් පිටකරනද කලින් අපි ඕකේ දෙපැත්ත හිතනවා නම් කට නිසා කවදාවත් අකුසලයක් වෙයිද? අකුසලයක් වෙන්නේ නැහැ. ඒ ඉතින් කියන්න යනකොට දන්නවා මේක බොරුවක් කියන්නකොත නැහැ. ආ මේක හිස් වචනයක්. ආ මේක කේලමක්. මේක පරුස වචනයක්. ඉතින් බලන්න අපිට අකුසල් වෙන්නේම මේ යෝනිසෝමනසිකාරේ නැතිකම නිසා. ඔහේ අයෝනිසෝ මනසිකාරයෙන් හිතට එනවා ඩෝංගාල එළියට දානවා. ඉතින් මුළු ජීවිතේම කටින් සිද්ධ වෙන්නේ අකුසල. ඉතින් එහෙමනම් පින්නතුල්ලා ඔය සැප විඳිනකොට තේරුම් ගන්න ඕන ඒ සැපය තුලින් කුසලයක්ද වැඩෙන්නේ අකුසලයක්ද වැඩෙන්නේ කියලා යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරලා අපි කටයුත්ත කරන්නට ඕන. එතකොට පින්නතුනි මොන සැපේ වින්දත් අපිට ඒකාන්තයෙන් කුසල්මයි වැඩෙන්නේ. ඊළඟට මිනිස්යන් විඳිනවා දුක්. සමහර දුක් තියෙනවා. ඒ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. මොනවද ඒ දුක්? මොනවද ඒ දුක්? ඒ කියන්නේ අකුසල් වැඩෙන කුසල් පිරෙන දුක් මොනවද? දැන් බලන්න මිනිස්සු දුක් විඳගෙන අකුසල් කරනවා. ඒ කියන්නේ දුක් විඳගෙන ප්‍රාණඝාත කරනවා. සත්තු මරන්නේ නැහැ. අවකාත්තේ ඉඳගෙන පුදුම අමාරුවෙන් සත්තු මරනවා. ඊළඟට මහා දුකසේ සමහරట్లాට කුණු කාණුවල බඩ ගාගෙන යන හොරකම් කරා. දුක් විඳගෙන හොරකම් කරනවා. ඊළඟට දුක් විඳගෙන කාමයේ වර්ධ හැතිරෙනවා. දුක් විඳගෙන බොරු කියනවා. කොච්චර බයෙන් බයෙන් බොරු කියනවද? මේ කැප බලාපොරොත්තු වෙන්නේ කරන්නේ. ඊළඟට දුක් විඳගෙන කේලම් කියනවා. දුක් විඳගෙන මත් වතුර විකුණනවා, මත් වතුර පෙරනවා. නොයේ කකුසල් කරන දුක් විඳගෙන. එතකොට බලන්න මිනිස්සු විඳිනවා දුක්. හැබැයි මොනවද වැඩෙන්නේ? අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. ඊළඟට බලන්න ප්‍රතිපක්ති කියලා හිතාගෙන බොරුවට දුක් විඳිනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ කොතර එහෙම අන්ධ විශ්වාස තිබුණාද? මේ මිනිස්සයෝ මිනිස්යන් හැටියට ඉපදිලා බල්ලෙක් විදියට රඟපානවා. වෘතයක්. ඒ කියන්නේ දැන් එයාට අත්ින් කන්න පුළුවන්. නමුත් බිමට දාන දේ කන්නේ. එයා හිතන එක ප්‍රතිපත්තියක් කියලා. ඊළඟට ගවයෙක් විදියට හැසිරෙන්නේ. බිම තියෙන දෙයක් කනවා එතනම ශරීර කෘත්‍ය කරනවා එතනම නිදා ගන්නවා එහෙම ඒ වගේ ප්‍රතිපත්තියක් වැඩිනවද නෑ මහා දුකක් විඳිනවා වැඩින්නේ මොනවද අකුසල් වැඩිනවා කුසල් පිරිහෙනවා දැන් අපේ බුදුරජාණන් වහන්සේ පවා මේ සත්‍ය හොයාගෙන යනකොට අත්ත කිලමතානුയോഗේ පුරුදු කළානේ අවුරුදු 6ක් නේද නමුත් උන්වහන්සේට තේරුණා මේක නියම මාර්ගේ නෙවෙයි ඒ නිසා තමයි උන්වහන්සේ මධ්‍යම මාර්ගයට වැටුනේ. එහෙමනම් පින්නතුනි කෙනෙක් ප්‍රතිපත්ති කියලා හිතාගෙන දුක් විඳිනවා නම් ඒක ප්‍රතිපත්තියක් නෙවෙයි. අනිත් එක හොඳට මතක තියාගන්න ඕනේ හැම වෙලේම තමන් ශ්‍රාවකයා. සර්වඥන් වහන්සේ තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ. මේ ධර්මය අවබෝධ කරගන්න ගමනක් කරා යන අපි අනිවාර්යෙන්ම හිතන්නට ඕන දේ තමයි අහන්න දානාව. මම දන්නේ සර්වඥන් වහන්සේ තමයි දන්නේ. ඒ මානසිකත්වයේ ඒ නිහතමානීකම තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මම දන්නවා සමහර අය ඉන්නවා බුදුරජාණන් වහන්සේ පැනෙව්වට වඩා සිල් රකින්න යනවා. එතකොට පින්නතුනේ ඒක සීලබ්බත පරාමාසයක්. එහෙමයි ගොඩාක් හම්බෙලා තියෙනවා. දැන් සමහර ගිහියෝ ඉන්නවා ගහක මල් කඩලන කඩන්නේ ගහ කත්තක් කඩන්නේ සීලයට හානියක් වෙනවලු. එහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනද ගිහියන්ට? නෑ. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට නම් ඒව බෑ. ඒ ඒ තථාගතයන් වහන්සේ උපසම්පදා භික්ෂුවට පණ උපශික්ෂාපද මේ ගිහි ගෙදර ඉඳගෙන ඒව රකින්න යනවා. එතකොට මොකද වෙන්නේ? ඒක සීලයක් වෙන්නේ නෑ ඒක වෘතයක් වගේ. ඒක දෘෂ්ටියක් වගේ. ඉතින් එහෙමනම් පින්නතුනි අපි හොඳට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ පමණක් කරන්න. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා ඔය නොඑක් නොඑක් දුක් විඳට එතන ප්‍රතිපත්තියක් කුසලයක් වැඩෙන්නේ නැහැ. ඒ තැන්වල වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. හැබැයි ලෝකේ ගත්තාම ලෝකේ ගොඩාක් පහගින්නේ අමුතු අමුතු දුෂ්කර ප්‍රතිපත්ති වලට. ඉතින් ලෝකයා ඕන විදිහට හිතාගත්තේ. අපි සරණ ගිය භාග්‍යතුන් වහන්සේ අපට කියා දීලා තියෙන ධර්ම මාර්ගය පැහැදිලිව ඉගෙනගෙන ඒ ධර්ම මාර්ගයේ ප්‍රගුණ කිරීම අත්‍යවශ්‍යයි පින්නතුනි නිවන් අවබෝධ කරගන්න. එහෙමනම් දැන් පින්නතුලට තියෙන සමහර අය දුක් විඳිනවා. ඒ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. සමහර දුක් තියෙනවා. සමහර දුක් තියෙනවා. ඒ දුක් විඳින්න ගියාම කුසල් වැඩෙනවා. අකුසල් පිරිහිලා යනවා. මොනවද ඒ දුක්? ඒ දුක් තමයි දැන් බලන්න සමහර අය දුක් විඳගෙන ප්‍රතිපත්ති පුරනවා. දැන් අපි හිතමු ගිහියෙක් හැටියට කෙනෙකුට හරියමන් රැකියාවක් නැහැ. එයා කුලි වැඩක් කරලා ජීවත් වෙනවා. ජීවත් වෙනකොට කෙනෙක් දැකලා කෙනව කරලා හරියන්නේ මම ඔයාට හොඳ රැකියාවක් දෙන්නම් කියලා මත්පැන් සම්බන්ධව රැකියාවක් වෙනවා. එක්ක මත්පැන් හදන විදිහ. නැත්නම් මත්පැන් විකුණි විකිණීම සම්බන්ධව. ප්‍රාණඝාතයේ සම්බන්ධව රැකියාවක්. එයා ඉතින් දන්නේ නැතුව මේ රැකියාවට යනවා. ගිහිල්ලා රැකියාව කරන්න බලනකොට අනේ මේක ගැළපෙන්නේ නැති රැකියාවක්. එයා ඉක්මනින් එතනින් අයින් වෙනවා අනේ මගේ දරුපවුල මට මං පුළුවන් විදිහට මං ආරක්ෂා කරගෙන යනවා කියලා එයා කුලී වැඩක් හරි කරන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ වගේ පුජ්‍යලයා දුක් විඳින්න පුළුවන්. ඇති සාමාන්‍ය දැකියාවක් කරනකොට දුකක් විඳිනවානේ. හැබැයි යාගේ වැඩෙන්න මොනවද? කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. දැන් බලන්න මේ රටේ සමහර අම්මලා ඉන්නවා. Taman දුක් විඳගෙන පින්නතුනි ප්‍රණීතව දන් දෙන අම්මලා කොච්චර ඉන්නවද මේ රටේ? සමහර අම්මලා මේ කැඳ ටිකක් හදාගෙන තමන් දීලා පන්සලට ප්‍රණීතව ආහාර සපයන අම්මලා නැද්ද? ඉන්නවා. පුදුම විදිහට පින්නතුනේ Taman දුක් විඳගෙන දන් දෙන අම්මලා ඉන්නවා. ඉතින් බලන්න මොකක්ද එකකින් වෙන්නේ? කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා. එහෙම දුක් විඳකට කමක් නැහැ කියනවා. දුක් විඳගෙන පින්නතුනේ තව කොච්චර කුසල ධර්ම කරන අය ඉන්නවද? ඉතින් සමහර ස්වාමීන් වහන්සේලා දුක් විඳගෙන ප්‍රතිපත්ති පුරනවා. ඈත වනාන්තරවල පින්න පාති කිලෝමීටර් 5ක් 6ක් පින්න පාත යනවා. එක වේලක් වළඳනවා ගල් ගුහාවක් තුල ඉන්නවා ඉතින් බැලු බැල්මට පේන්නේ මහා දුකක් ඇත්තටම සාමාන්‍ය විදිහට ගත්තොත් දුකක් තමයි ඊළඟට පින්න තුනේ එහෙම විදුලි ආලෝකයක් නැහැ කරවලේ බොහොම දුකසේ ප්‍රතිපත්ති පුරනවා හැබැයි වැඩෙන්නේ මොනවද කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම දුක් වින්දට කමන්නේ නෑ. මොකද ඒකෙන් කුසල් වැඩෙනවා අකුසල් පිරීලා යනවා. ඊළඟට අපි විඳිනවනේ මධ්‍යස්ථ වේදනාවක් නේද? කියන්නේ සැපේටත් නැති දුකටත් නැති වේදනාවක් අපි විඳිනවා. දැන් හැම වෙලෙම අපේ ගෙදර අපි ඉන්නකොට දැන් අපි අපේ නිවසේ තියෙන ප්‍රධාන ශාලයට අපි යනවා කුස්සියට යනවා හැමදාම දකින්න ටික දකින්නකොට පිනුතුනේ 아무තු ඇලීමකුත් නැහැ නේද 아무තු ගැටීමකුත් නැහැ. එතකොට බලන්න එතන ඇති වෙන්නේ මධ්‍යස්ථ වේදනාව. එහෙමනම් මේ මධ්‍යස්ථ වේදනාව විඳිනකොට දැන් සමහර අය ඉන්නවා වැරදි කරන්නේ නැහැ. මධ්‍යස්ථව ඉන්නවා. කාටවත් කරදරයක් නැහැ. පන්සිල් කඩන්නේ. ඒක හොඳට ඉන්නවා බැලු බැලමට. හැබැයි ඒ අය කුසල් කරන්නේ නැහැ. දන් දෙන්නේ නැහැ. ඊළඟට අනිත් අනිත් දේවල් පන්සලකට යන්නේ බණ අහන්නේ. අනිත් අයටත් කියන ওই පන්සල් ගාන යන්නේ වැරදි කරන අය කියලා. ඒ අය මුකුත් කරන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම අය අප්‍රමාදී පුජ්‍යලෝ නෙවේ. එහෙම අය ප්‍රමාදි ගණයටයි වැටෙන්නේ. ඒ කියන්නේ තමන් කාටවත් වරද්දක් කරන්නේ නැහැ කියලා මධ්‍යස්ථව ඉඳගෙන කිසිම කුසල ධර්මයක් කරන්නේ නැත්නම් එයාට වැඩෙන්නේ අකුසල්. මොකද අකුසලයට පින්නතුනි පියාපත් තියෙනවා. කුසලයට එහෙම නැහැ. අකුසලයේ දැන් මේ හැම කෙනාටම බලන්න අකුසල් අමුතුවෙන් මේ පුංචි දරුවෙකුටවත් උගන්වන්න ඕනද? දැන් මේ පුංචි දරුවාට ලෝභ කරන්න උගන්වන්න ඕනද? නැහැ. ඒ ළමයි හොඳට දන්නවා ලෝභ කරා. දැන් බලන්න ඊර්ෂ්‍යාව පුංචි දරුවන්ට උගන්වන්න ඕනද? දැන් අපි හිතමු පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්නවා අක්කයි නංගි නැත්නම් අක්කයි මල්ලි අම්මා තාත්තා අර අක්කට ආදරය කරොත් අර පුංචි දරුවා ඊර්ෂ්‍යා කරනවා අර බලන්න ඒක කවුද උගන්නන්නේ ඒවට ප්‍රියාපත් තියෙනවා මොකද සසර පුරාම අපි පුරුදු කරලා තියෙන මේ පැත්ත හැබැයි මේ දරුවන්ට සිල් රකින්න විදිය ඇනෑන කියන්න දෙපේ ඊළඟට දන් දෙන විදිය ඇනෑන කියන්න ඕනේ ඊළඟට වන්දනා කරන විදිය කොච්චර අමාරුද කියලා දෙන්න ඕනද? මේ හොඳ පැත්ත අමාරුයි. නරක පැත්ත අපි කාටත් එහෙමයි නේද? දැන් බලන්න අපිට කෙලෙස් වෙන වේගය හොයන්න පුළුවන්. ඒ විදිහටම අපේ පිට කුසලයට දාගන්න පුළුවන්. බෑනේ. කෙලෙස් ඇති වෙන්න නම් ඕන තරම් හේතු අපි හදාගන්න. නමුත් කුසල් ඇති කරගන්න අපිට එහෙම හේතු හදාගන්න අමාරුයි. ඒක නමුත් උත්සාහය ගන්න ඕන. එහෙමනම් සමහර මධ්‍යස්ථ වේදනා තියෙන ඔය විඳින්න ගියාම අකුසල් වැඩෙනවා. ඒ කියන්නේ දැන් කාටවත් කරදරයක් නැතුව කුසල් කරන්නේ නැතුව මධ්‍යස්ථව ඉන්නවා නම් එයාට වැඩෙන්නේ අකුසල්. පිරිහිලා යන්නේ මොනවද? කුසල්. සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා. මොනවද මේ මධ්‍යස්ථ වේදනා? ඒ මධ්‍යස්ථ වේදනා තමයි පින්නතුනි දැන් අපි හිතමු අටලෝ දහමේදී කම්පා නොවි කෙනෙකුට ඉන්න පුළුවන් නම් අන්න එතන වැඩෙන්නේ මොනවද කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා අපි හිතමු කෙනෙක් සමාධියක් තුල ජීවත් වෙනවා ඒ කියන්නේ නීවරණ ධර්මයටපත් කරලා හොඳ චිත්ත ඒකාග්‍රතාවයකින් ජීවත් වෙනවා සමාධි සැපයක් පුදුම සැපයක් අපි මුලින්ම කිව්වා. නීවරණයටපත් කරලා ඒ ලබන සැනසෙල්ල විශාල සැනසෙල්ල. හැබැයි පින්නතොනේ යම් කිසි කෙනෙක් ඒ සමාධිය තුලත් උපේක්ෂාව වදනය කරනවා නම් එයාට වැඩෙන්නේ කුසල්. පිරිහිලා යන්න මොනවද? අකුසල්. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා අපි මොන සැපය වින්දත් එක්ක කුසලයක් වැඩෙනවා එක්ක අකුසලයක් ඇති වෙනවා. අපි මොන දුක වින්දත් එක්ක කුසලයක් එක්ක අකුසලයක්. අපි මොන මධ්‍යස්ථ වේදනාව වින්දත් එක්ක කුසල් එක්ක අකුසල්. එහෙමනම් අපි දැන් මේ දේශනාවෙන් තේරුම් ගන්න ඕන අපි මුලින්ම කිව්ව කිසිම දෙයක් ඉබේ වෙන්නේ නැහැ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. දැන් බලන්න අපි සංසාරේ කුසල විපාකයක් නිසා ලස්සන රූප දකිනවා. අපි කැමැති කැමැති ඕකනේ සැපේ කියන්නේ. අපි කැමැති කැමැති රූප දකිනවා. ඒ රූපයක් දැක්කහම අපිට නැවත වැඩෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? සංසාරයේ කුසලයක් කරලා ලස්සන ලස්සන රූප දැක්කහම මේ ජීවිතේ නැවත උපදින්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඇයි ඉතින් අර ලස්සන එකක් දැක්කාම ලෝභෙනේ. එතකොට ඉතින් හරි පුදුම වැඩක් නේද? සංසාරයේ කුසල් කරලා ලස්සන රූප දැකලා නැවත එකතු වෙන්නේ මොනවද? අකුසල්. අපි හිතමු සංසාරයේ අකුසල් කරලා අකමැති රූප දකිනවා. අකමැති පුජ්‍යලෝ අකමැති දේවල් සංසාරයේ අකුසල නිසානේ දකින්නේ. ඒවා දැක්කහම කුසල්ද වැඩෙන්නේ අකුසල්ද? ඒත් අකුසල්. ඇයි ද්වේෂයෙන් යටින්නේ? තරහ. ඉතින් රාගය කියන්නේ අකුසලයක්, ද්වේෂය කියන්නේ අකුසලයක්. එතකොට බලන්න ධර්මයේ දන්න කෙනාට කුසල් කරලා ලක්ෂණ රූපයක් දැක්කත් ඒකෙන් කුසලයක් ඇති කරගන්න පුළුවන් අකුසල් කරලා අපි අකමැති රූපයක් දැක්කත් ඒකෙමුත් කුසලයක් කරගන්න පුළුවන් දැන් අපි හිතමු ලක්ෂණ රූපයක් දැක්කා පුතත්ජනකමට දැක්ක ගමන් ඇදිලා යනවා. ඉතින් ලෝභය ඇති වෙනවා. නමුත් ඒ වෙලෙම හිතන්න පුළුවන් නම් අනේ මේක අනිත්‍ය වෙලා යනවා කියලා. කෙලින්ම කුසල්නේ. නේද? අපිට එහෙම හිතන්න පුළුවන් නම් ඒක කෙලිම අර සංසාරයේ කුසලයක් නිසා අරක දැක්කා. නමුත් අපේ ළඟ යෝනිසෝ මනසකාරයේ දිනු වෙලා තියෙනවා. ඒ මොහොතේම අනිත් පැත්තට දාගත්තා. කුසල්. ඊළඟට සංසාරයේ අකුසල විපාකයක් නිසා අපි අකමැති රූපයක් දකිනවා. දැක්ක ගමන් අපි හිතමු මොනවා හරි අපවිත්‍ර දෙයක්. අපවිත්‍ර දෙයක් දැක්කම අපිට ද්වේෂය ඇති වෙනවා. අපි ඒ කුණු විච්ච දේ, අපවිත්‍ර දේ, දුගඳ දේ දැකලා අනේ ඉතින් ඔය විදිහෙමනේ මගේ ශරීරයත් කුණු වුණාම කියලා හිතුවනම් කුසල්. එතකොට බලන්න මේ කුසල් උපදවනවා කියන එක පින්නතරින් යෝනිසෝ මනසකාරය තුළින්මයි සිද්ධ වෙන්නේ. ඒකයි මම කිව්වේ මේක හිතට ගත්තොත් කුසල් මවන්න පුළුවන්. මේ බාහිර ලෝකයා හිතන කුසලයේ නෙවෙයි මෙතන කියන්නේ. අද කුසලයේ කියන්නේ ලකුවට පින්කමක් කරන ඕන්න කුසලයේ කියලා හිතනවා. නමුත් ඕක ඇතුලේ කොතර ලෝභය තියෙනවද? කොතර ද්වේෂය තියෙනවද? කොතර මුලාව තියෙනවද? ඒක නෙවෙයි මේ තථාගත ධර්මය කියලා කියන්නේ හිත හදන වැඩ පිළිවෙලා. එහෙම නැතුව මේ බාහිර දේවල් හදන එක නෙවෙයි මේකෙන් සිද්ධ වෙන්නේ. මේකෙන් මම අදහස් කරන්නේ ලොකු පින්කම් කරන්න එපා කියන එක නෙවෙයි. ලොකු පින්කම් කළාට කමන්නේ හැබැයි මොන පින්කම තුළ වුණත් අපේ සිතේ අලෝභය, අදේශය, අමෝහය වැඩෙන්න ඕන. එහෙම නැතුව ලෝභ දේශ මෝහ තියාගෙන ලෝකයට පේන්න මොනවා කළත් ඒවා කුසල් බවටපත් වෙන්නේ නැහැ. එහෙමනම් පින්වත් හැම දිනාම මේක හොඳට තේරුම් ගන්න. දැන් බලන්න අපිට තියෙන මුදුන් මල්කඩ වැනි උතුම්ම වස්තුව රුවන්වැලි චෛත්‍ය රාජානන් වහන්සේ ළඟට ගියාම අපි හැමෝටම පුදුම සැනසෙල්ලක් ලැබෙනව නේද? අපි හිතමු එතෙන්ට ගිහිල්ලා නොඑක් විදිහේ කාම විතරක හිතා ඉන්නවා. ඊළඟ දේශ ව්‍යාපාද විතරක හිතා අපි කාලය ගත කරන යාට මෙහාට ඇවිදිනවා. අපි හිතමුකෝ අපි වැසිකිළියට ගිහිල්ලා බොහොම සිහියෙන් ඒ ශරීර කෘත්‍යයේ ඒ කටයුතු සිද්ධ කරනවා. ඒතර කුසල් වැඩෙන්නේ කොතනද? අතන රුවන්වැලි චෛත්‍ය රාජන් වහන්සේ ළඟට ගිහිල්ලා වුණත් අපි ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඉන්නවා නම් එතන කුසලයක් වැඩේ නැහැ. හැබැයි අපි වැටිකිලියේ ඉඳගෙන සාමාන්‍ය හැමදේම සිහියෙන්, කල්පනාවෙන්, යෝනිසෝ මනසකාරයෙන් අපි ඒ කටයුත්ත කරනවා නම් එහෙනම් කුසල් වැඩෙන්න පිටර වැටිකිලිය වුණත් කුසල් වඩා ගන්න පුළුවන්. මේක හොඳට තේරුම් ගන්න. ඉතින් එහෙමනම් පින්නතුනි දැන් අර වගේ වටිනා මුදුන් මල්කඩ වැනි ස්ථානවල අපි කුසල් සිතින් අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් ඉන්නවා නම් අපිට කොච්චර කුසල් සිත් ඇති කරගන්න පුළුවන්ද? ඒ නිසා පින්වත් හැමදෙනාම මේ දේශනාව හොඳට හිතට ගන්න. හොඳට හිතට අරගෙන හැම මොහොතේ මොහතකම තමන් යම් කිසි කුසල ක්‍රියාවක් අපිට පේන විදිහට කුසල ක්‍රියාවක් කරනකොට කල්පනා කරන්න ඕනේ දැන් මගේ හිත නෙළුම් මලක් වගේ තියනවාද නෙළුම් මලක් වගේ කියලා කියන්නේ අලෝභය මගේ හිතේ තියෙනවද අද්වේෂය මගේ හිතේ තියෙනවද ප්‍රඥාව මගේ හිතේ තියෙනවද එහෙමනම් තමයි ඒක කුසලයක් බවට පත් වෙන්නේ ඒ නිසා මේ පින්වත් හැම දිනාටම කුසල් සිත් ඇති කරගන්න තෝතැන්නක් අපට අද මේ ලැබිලා තියෙන බුද්ධ ශාසනය. ඉතින් මේ බුද්ධ ශාසනය තුලත් කුසල නාමයෙන් අපි අකුසල කරගන්නවා නම් ඒක මහා අපරාධයක්. ඒ නිසා පින්නතුනි මේ කුසල් සිත හදාගන්න සිහිය දියුණු කරන්න. කොච්චර මේ බණ ඇහුවත් සිහිය දියුණු කරගන්න නැතුව භාවනා කරන්න නැතුව අපිට කුසල් සිත් ඇති කරගන්න බෑ. එහෙමනම් නීවරණයටපත් කරලා සිහිය දියුණු කිරීම තුළින් යෝනිසෝ මනසිකාරයත් වැඩෙනවා. යෝනිසෝ මනසිකාරය තුළින් පිරිසුදු කුසල චේතන අපට ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට මේ ජීවිතයේ සැප වින්දත් දුක් වින්දත් මොනවා වින්දත් මේ හැම දෙයක්ම කුසලයට හරවන්න බැරිද? පුළුවන්. ඉතින් මේක පින්නතුනේ මේ අංශයෙන් වැඩ කරන කෙනෙක්. ඒ කියන්නේ සිහිය දිනු කරගනිමින් නීවරණ යටපත් කරගනිමින් කුසල් සිතින් ඉන්නට උත්සාහවන්ත වෙන කෙනෙකුට නම් මේ දේශනාව පින්නතුනි කනට මී පැණිවක් කරනවා වගේ. මොකද එයා දන්නවා අනේ මේ කියන කාරණේ හරියම වටිනවා මේ තුලින් මගේ සිත නිර්මලව තියාගන්න පුළුවන්. දැන් හිතන්න අපි මල්වත්තිය පූජා කරනවා තථාගතයන් වහන්සේට. මේ මල්වත්තිය පූජා කරන වෙලාවේ අපේ සිතේ හොඳට අලෝභය තිබුණා නම්, අද්වේෂය තිබුණා නම්, අමෝහය කියන්නේ ප්‍රඥාව තිබුණා නම්, ඒ මල්වට්ටිය පූජා කරන කාලේ අපේ සිතේ පහළ වෙන සිතු විලිමයි පින්නතුන් රහතන් වහන්සේ හිතේ පවතින්නේ. රහතන් වහන්සේගේ වෙනස උන්වහන්සේට හැම වෙලේම මේ සිතුවිලි පවතිනවා. අපිට මේ මොහොතට විතරක් පවතිනවා. ඉතින් බලන්න. එහෙමනම් ඔන්න ඔය පිරිසුදු චේතනා ඇති කරගන්න තමයි අපි මහන්සි ගන්න ඕන. එහෙම නැතුව නිකම්ම අර ගතානුගතිකව චාරිත්‍රයට ආහය වෙනකොට මල්වත්ටි හදලා තරහෙන් තරහෙන් හරි ආ මේ පහන දැල්වල නැද්ද කියලා බැන බැන පහන පත්තු කරලා ඇති වැඩක් නැහැ. එහෙමනම් අපි මේ ටික තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තොත් පින්නතුනේ নিরතුරුවම කුසල් සිතින් අපිට ඉන්න පුළුවන්. ඒ වගේම කුසල් රැස් වෙනවා කියලා කියන්නේ